සතුටට කරුණක් කොට වරදවා සිතයි. නමුත් පව පල දෙන විට හෙතම දුකට පැමිණෙයි. සදහැවතුනි ඒ බුද්ධ භාෂිතය අනුව අපිත් පවට බියවෙමු. කුසලය වඩවඩාත් අපගේ ජීවිතවලට සමීප කරගනිමු. ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් ඒ සඳහා ඔබහට මහෝපකාරී වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට નિયમિત නිවන් මඟ ධර්මදේශනා මාලාවේ තුන්වන බුද්ධංග දේශනාව සිදු කිරීම සඳහා බෞද්ධයා රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ ලබා දෙනවා අලව්ව කුඩුමුල්ලේ පදිංචි විමලා ගුණසේන මහත්මිය ප්‍රධාන ඥාති හිතවත් පිරිස සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්මස්සවන කාලෝ අයං භදන්තා දම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝතස් භගවතු වරහතෝ සම්මා සම්බුද්ධස නමෝතස් භගවතු වරහතෝ සම්මා සම්බුද්ධස නමෝතස් භගවතු වරහතෝ සම්මා සම්බුද්ධස සාදු සාදු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරීයෝතිී ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරීයෝතිී සංගාටිපත්ත චීවරධාරණේ සම්පජානකාරීයෝතිී අසීතේ පීතේ කායිතේ සාහිතේ සම්පජානකාරීයෝතිී උච්චාරපස්සාාව කම්මේ සම්පජානකාරීයෝතිී ගතේටිතේ නිසින්නේ සුත්තේ සම්පජානකාරීයෝතිී ජාගරිතේ බාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝතිී සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේටිතේ නිසින්නේ සුත්තේ සම්පජානකාරී හෝති ජාගරිතේ බාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝතිී උනේ වගේ ළමයි මැරෙනවා කියලා දන්නේ නැහැ. අය උන්මත්තක මිනිස්සු ඉන්නවා. නේද? එතකොට සමහරලාට අපි වැටකට රණ්ඩු වෙනකොට වෙනත් දෙයකට රණ්ඩු වෙනකොට කුහකකම් කරනකොට අපි කියනවා මේ මනුස්සයා මැරෙනවා කියලා දන්නේ නැහැ අඩුම ගන්න කියලා. ඇත්තට මේ දන්නේ නැතුවද? නෑ. ඒ දන්නේ නැතුනේ ඒ මොකක්ද අඩු? සිහියයි අඩු. ඒ සිහියයි අඩු. ලොකු ධර්ම කරුණුවලට යන්ට පෙරාතුව මං අහන මේ අත්තන්ගේ මිනිස්සුන්ට. මරණය කියන සිහිය නිබඳව තියෙනවනම්. මරණය කියනක දැනගත දෙයක්න අපි. මරණය කියන සිහිය නිබඳව තියෙනවනම් යා ගොඩාක් සංවර ගොඩාක් ධර්ම දර කෙනෙක් වෙනවද නැද්ද. ධර්මය දරණ කෙනෙක් වෙනවයා. නේද අර මරණය කියන සිහ නැතිවෙලා ධර්මය දරනවා දෙයා. නෑ ඒ වෙලා වෙනෑ. එනම් එයා හොඳ කෙනෙක් බවට පත්වෙනවා යහපත් කෙනෙක් බාට පත්වෙනවා මම මැරෙනවනේ කියෙන මතක් වෙනට අඩුම ගන මේ ඔක්කොම දාලමට යන්න වෙනවාන කියල මතක් වෙනවා මේ මම එකතු කරන දේ ඉරිසියාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් මාන්නේ නේද. එහෙනම් මරණය පිළිබඳ සිහිය තියෙන්ට ඕන මේ විදිහට සිහිය කියන්න වෙනම කාරණාවක් නුවන කියන්නේ වෙනම කාරණාව. තමන්ට එළඹී තමන්ට පහළවෙච්ච නුවන පිළිබඳ එළඹි සිහියෙන් වාසය කිරීමයි සති සම්පජානය කියලා කියන්න. හරිද? කොහොමද මේ සිහිය දිගට වර්ධනය වෙන්ඩ නම් පින්නත්න කොහොමද එක කරන්න ඕනෑ බලන්ඩ එක කළ යුතු ආකාරය අපි භාවනාවකදී තමන්ට යම් සිහියක් උපදිනවා. අපි තුම් පංචුපාදානස්කන්දය ගැන හෝ නැතන් අසුභ හැඟීම ගැන හෝ ඇතුම අසුභ අසුභ සිතුවිල්ලක් ඇතිවෙන මොකද මගේ මේ ශරීරය සම්පූර්ණයෙන්ම පිළිකුල් ශරීරයක් කියලා සිහියක් උපදිනවා කියලා හිතන්නක. ඒක වෙන්න කොහොමද අපි කේසා ලෝමානකා දන්තා තචෝ මන්සං ආදී වසයෙන් භාව කර්ම හින්දා ස්පර්ශය හින්දා උපදනා වූ යම් වේදනාවක් තියෙනවද අන්න ඒ වේදනාව කර්මේශයවීමෙන් අවිද්‍යාවශයවීමෙන් ස්පර්ශය නැතිවීමෙන් එවගේම තන්හාාව නැතිවීමෙන් මේ වේදනාව නැතිවෙනවාය වේදනාව නිරුද්ධ වෙනවාය කියලා ලක්ෂණ වසයෙන් මේක ඇතිවෙලා නැතිවෙලා යන බව දැනගෙන සිහියක් උපද නුවනක් ඉපදිච්ච කෙනාට ඒ නුවන පිළිබඳ සිහිය හැම්බෙලේම තියෙනවන. ඊයේ පෙරේදා ඇතිවෙච්ච සැපවේදනා නැවත ඇතිකරගන්න ඕනෑය කියලා අදහසක් නැවත ඇතිකරගත්තත් ගිජුභාවයක් නේද අපි ආහාරයක් අතරගන්නකොට ආහාරයක් අතර ගන්නකොට පින්නත්න අපිට ඒ වේදනාව පිළිබඳ අදහසක් එන්ඩෝන. ඒකන්නේ මට ගිජු භාවයක් ඇති වෙනවනම්. මොහොතකට හිතුවනම් මේක මට මොකක්ද වෙන්න කියලා. මේ ආහාරය හොයන එකත් සැපද දුකක්ද දුකක්. මේ ආහාරය සකස් කණ්ඩ පුළුවන් විදිර සකස් කරගන්න එකත් දුකක්. අඩුම ගානේ හපන එකත් දුකක් නේද. අන්තිමට මෙතනින් පල්ලෙහාට චූටක් යන වෙලා ඒකැන එතකම දුක්වේදන හටගන්නේ ආහාරයහින්ද. අනන අනන එක පවා නේද කඩන එක පවා පොතු ගහන එක පවා ඔක්කොම සකස් කරනවාගේ ඒකයි. ඒ ඔක්කෝම දුකක් හපන එකත් දුකක් අන්නර මාත්‍රීය තැනකදී සැපවේදනාව උපදිනවා. ඒක සැප. ඊට පස්සේ ඇස බඩපුරෝදාලා නේද ඉරි පසේවා අයින් කරන්න ඕනාය එතනින් හට ආයමහා දුක්ගොඩා මෙන්න මේ අපිට විද නිකං ඉන්න මනුස්සයට මේක තේරෙන්නේ යම් කිසි කෙනෙක් මේ මගේ මේ මට මේ උරුම වෙලා තියෙන මේ ලෝකයේ හැටි කියලා. හරි මට මේ උරුම වෙලා තියෙන ලෝකය කියලා තමන්ට යම් කිසි අදහසක් ආවනම් පින්නත්න මේ මට මට හම්බෙලා තියෙන විදිහ මේකයි කියලා. ඒ හැම වේදනාවක්ම ඇති වෙලා නැති වෙලා යන බව. තමන්ට දැනුන නං ආංගේ දැනීමට කියනවා නුවනක් ඉපදුනා කියලා. එකන එයා දැනගත්තා එක නොදැනගෙන හිටිය දෙයක් දැනගත්තා අනිත්‍ය බව දැනගත්තා ඊළඟට දැනගත්තා විතරක් නෙවෙයි ඒ දැනගැනීමත් එක්කම යාට මොක දෙන්නේ අසියෙන් හිටගෙනට සිහියක් උපදින කෙන අපේ මං අදනමට තේරුණේ නේද කියලාට අසිහියෙන් හිටගෙනට සිහියක් උපදිනවා. ආන්ගේ සිහිය තමයි අපි හැම ඉරියව්වකම පවත්ත ගණ්ඩ ඕන ඒකට බුදුරජාණන් සැට මෙන්න මේ ඉරියව්ටික දෙනවා අපේ ජීවිතය හැම ඉරියව්වක්ම මේ කොටස් ටිකට එකතු වෙලා තියෙන හැටි බලන්න. අභික්කන්තයේ පටික්කන්තේ. ඉදිරියට යෑමේදී ආපසුවේමේදී. ඉතින් දැන් මම ඉදිරියට යන්නේ තන්නාවෙන් දෘෂ්ටියෙන් මාන්‍යයෙන් නං යම් වැඩකට. සිහියෙන්ද අසිහියෙන්ද. අසීයෙන් යන්නේ. ඇයි වේදනාව පිළිබඳ නියම සිහිය තියෙනවා නං මට එහෙම යන්න පුළුවන්කමක් ඇත්තේ නෑ මට තේරෙනවා මේක අනිත්‍ය ස්වභාවය ගැන ඒ ඒ එළඹි සිහිය ඉදිරියට යෑමේදී ආපසුයමේදී තියෙන්ටඕන. ආලෝකිතේ විලෝකිතේ ඉදිරිය බැලීමේදී ආපසු බැලීමේදී. දැන් මම පුද්ගලයක්කයන්ටක පුද්ගලයෙක් තමන්ට කෙලෙස් උපදනා වූ යම් ස්ත්‍රී රූපයක් දෙස මෙහෙම ඉස්සරහැන්තියෙන් රූපයක් දෙස බලනවා. ආපව හැල්ලත් බලනවා ඒ රූපය දිහාම පහු වෙලා යනකොට. හරිද? තන්නාවකින් නම් බලන්නේ ඒ තැනැත්තාට නිවනට බාධාවෙන වද නැද්ද දැන් ඉතින් අපි නේ අපි කතා කර නිවන් මගෙන වෙන දෙයක් නෙවෙයි මේක තිරිසංගත සත්වයෙන්ගෙත් ක්‍රියාවන නේද සුනක දේනුවක් දැක්කහම සුනකෙක් මොකද කරන්න පිටි පස්සෙන් පන්නගෙන යන නේද ඉතින් ඒ අතෘප්ති කරග දෙයක්නේ ඒක කවදාවක තිවර වෙන්න නැති දෙයක්නේ ති මෙන්න මේ ස්වභාවයේ තියන මේ තත්ත්වයන් මේ ස්වභාවේ තියෙන මේ දේවල් අපි තේරුම් අරගෙන ඒ සිහියෙන් ජීවත් වෙනවා නම් මට නුවනක් ඉපදුනා වේදනාව අනිත්‍යයි කියලා. වේදනාව අනිත්‍යයි කියලා ඉපදුනා වූ නුවන පිළිබඳ සිහියෙන්. ඒ සිහිය වර්ධනය වෙන විදිට හැමලීම ජීවත්වෙන්ට ඕන. හරි එනම් ඉදිරිය බැලීමේදී ආපසු බැලිනකට භික්‍ෂූන් වහන්සේට සංගාටිපත්ත චීවර ධාරණය මෙ දෙපට සිවර චීවරය දෙපට සිවර තනිපට සිවර ආදිය අඳනය ආදිය අඳිනකොට ඒවා මාන්‍යයක් උපදින්නේ නැතුව තන්හාාවක් උපදින්නේ නැතුව ඒවාපුර වන්ඩුවනේ එතුට මේ ඇත්තන්ට නම් තමන් අඳින ඇඳුම අඳින ඇඳුම මොකටද කියලා දැනගෙන එක ප්‍රත්්‍යවෙක්ෂාවෙන් අඳින්ඩෝන සිහියෙන් ඉන්ඩෝනය පිළිබඳ. ඊළඟට අසීතයේ පීතේ කායිතය සාහිතය අන්න ආහාරයක් අරගෙන ඒක හපද්දි ඒ කඩද්දි ඒ රසවිදිද්දි. ඒ හැම වෙලාවකම සිහියෙන් එක කරන්නට මඳ ඉසල කිවේ නේද එනම් එතන උපදින වේදනාව ගැන ආහාර පටිකූල සංඥාවන ඒ ගුතාකාර දේවල් තියෙන නැපිදන්න ආහාර ප්‍රත්්‍යවේක්ෂාව මේක මද සඳහානවෙයි මේක මේක සැප සඳහානෙවෙයි මේක ශරීරයවර්ධනය කිරීම සඳහානෙවෙයි මේක ජීවිතේන්ද්‍රී පවත්තා ගැනීම සඳහායි කියන සිහිය. ආංගේ සිහිය ඒ හැඟීම හැම නිමේෂයකම තියෙන්ඩ ඕන ආහාරයක් ගන්නකොට පවා. ඊළඟට උච්චාර පස්සාව කම්ම කියන තැන්වලදි පවා. අපි අපිට ලොකු විදසනාවක් ඇති කරගන්න පුළන් තමන්ගේ ශරීරය පිළිබඳ අනුන්ගේ ශරීර පිළිබඳ පින්නත්න මේ ශරීරයෙන් බැහැරවෙන්න දේවල් පිළිබඳව පොඩ්ඩක් අවධානය කරනවන. මොන්න තරන්නම් නේද. මොන තරන්නම් දුගන්ද මොන තරන්නම් අප්‍රසන්න අඩුමගාන මේ බැහැරවෙන දේවල් කිසිවකුට පේන්ඩවක්පත් තියන්ට තරමට ලැජ්ජහයි. එත මහා ලැජ්ජාවක එකයි අපි ඒකයි අපි සංග හංගලදා නික්මට කවරුහරි දැක්කොත් මගේ ශරීරයෙන් බැහැරවෙච්ච දෙයක් අර කියලා කැමතිද නෑ ඒ තරම් අප්‍රසන්නයි මේ ශරීරය ඉතින් එතනදී ලොකු අසුභ සංඥාවක් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඉතින් ඒ සහ යොගක් අයට නෑ අඩුම ගානේ ඉතින් මේ වගේ මේ ඉරියව් ටික අභිකන්තය පටික්කන්තය ආලෝකිතය විලෝකිතය සම්මිජ්ජිතය පසාරිතය අසීතේ පීතේ කායිතයේ සාහිතයේ උච්චාර පස්සාාවකම් මේ ගතේ ටිතේ නිසින්නේ සුත්තේ සතරිරියව්ව. ඉඳගෙන ඉද්දී හිටගෙන ඉද්දී ඇවිදිද්දී සහ නිදාගෙන ඉන්න කියන හතරයිරි අව්වේදීම සිහියෙන් ඉට කියලා කියන. ලට නිහඩව සිටීම ජාගරිතයේ බාසිතේ නිදිමැරීමේදී ඉළඟට කතා කිරීමේදී සහ නිස්සද්දව දීමේදී තුන්හි භාවේ. මෙන්න මේ ටික ගත්තොත් පින්නත්න මේ ටිකට බාහිර කිසිම අරමුණක් අපිට එන්නේ වෙන කිසිම ඉරියව්වක් නෑ ඔයිරියව්ටිකට අපි කරන ඕන ඉරියව්වක් අහු වෙනවා. මේ හැම ඉරියව්වේදීම එළඹගත් සිහියෙන් කුමන සිහියෙන්ද නුවන පිළිබඳ වූ සිහිය. මට කියන්ඩ එහෙම සිහියකින් වාසය කරනවා නම් හිත කෙලෙස්වොල්ට විසිරෙයිද එනම් මේක කරන්න පුළුවන්ද ඉස්සලා මේක බලාගන්නඩව මෙතෙන්ද අපි හරීම පැහැදිලි කරගන්න මේ හැම ඉරියව්වකදීම සිහිය පැවැත්වෙන විදිහට ඇතරම ගෙනනම් කරන්ඩ නෙවෙයි යෝනෑ කෙරෙන විදිහට මගේ මනස සකස් කරගඩ ඕනෑ. කෙරෙන විදිහට මගේ මනස සකස් කරගණ්ඩ ඕනෑ. එතකොටයි ඒක සිහිය බවට පත්වෙන්නේ අන්න ඒ සිහිය තමයි වංගීත් මතක් කරා වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා සති සම්බෝජ්ජන්ගේ නැත්තං බෝධියට හේතුවෙන සිහිය බවට පත්වෙන්නේ. අපි හොඳටම දන්නවා යමක් කරන්න ගහම ඒ පිළිබඳ නුවන ඕනෑ නුවන විතරත් පිළිබඳ මංකිවා පරුස වචනයෙන් වෙන්වෙන්ඩ පරුස වචනයෙන් වෙන් වෙනවා කියන එක හොඳ දෙයක් කියන නුවන තියෙන් ඕනද නැතිස්සෙල්ලා. දැන්ගේ නුවන තියෙන කෙනෙකුට තරහ ගිහාම සීය තියෙනවද වෙලාවකට නෑ හෙනම් ඒ සිද්ධිය සිද්ධවෙන්ට නුවන විතරක් මදි සිහියවනද නැද්ද නේදයි අපි දන්නවා පරිශෝෂණ කියන එක හොඳ නැහැ කියලා. තරහ ගියාම වෙලාවට කියාගෙන කියාගෙන යනවද නැද්ද? නැන් ඒ සිහිය නැතුව. ඊළඟට වෙලාවට අපි කාමයේ වර්ධව හැසිරීම වගේ එකක් ගත්තොත් එහෙම නුවණක් තියෙනවා, සිහියක් තියෙනවා. නමුත් වීරිය වීරිය නෑ මේ ගමන යන්න. නේද? ඒ කියන්නේ මේක නවත්ත ගන්න වීරිය නෑ. එයා සිහිය තියාගෙන වැරද්ද කරනවා. එහෙම කරන අවස්ථා නැද්ද? අර බලන්න මේ හිතෙන් හිතෙන් තල්ලු කරන හිතෙන් තල්ලු කරන වේගවල් නේද? ඒ මේ සිද්ධිය සිද්ධ වෙන්න හේතු වෙන හිතෙන් එකතු වෙලා නැගෙන්ඩ ඕන ශක්තිමත් මනෝභාවයන් මනෝ ශක්තිීන් නැත්තං මේ කියන චෛතසික ධර්මයන් ඔක්කොම එකතු වෙන්න ඕන අන්න එකතුනේ නැත්තම් මේ කරගන්න බැරුව යන අපිට ඉතින් ඒ අපි හොඳීන් දැනගෙන හොඳීන් දැනගෙන මේවා සමතුලිත කරගෙන ඉස්සරහට යන්න ඕනෑ ඉතින් ඒක හින්දා මේක කරන්ඩ නෙවෙයි මේක කෙරෙන විදිහට මේ හිත සකස් කරගන්න ඕන සිහිය කියනක ඇහම වෙලේම ඇති වෙන විදිහට සකස් කරගන්න ඕන මං මේක කොහොමද කරන්න කියන එක පැහැදිලි කරා ආයම මතක් කරන්න වුණාට දැන් අපි කෙනෙකුට කෙනෙක් දැකලා අපිට ඒ දැක කෙනා පිළිබඳ පුංචි ආදරයක් උපදිනවා. අන්නේ ආදරයක් ඉපදුනහම අපි මොකද කරන්නේ එයා ගැන මෙිනිහි කරන්න පටන් ගන්න නේද මුල් කාලෙම පටන්ගත්ත කාලෙම හැම්ම වෙලේම මතක් වෙන ස්වභාවයටනවාද නෑ හැබැයි ආදරය කියන හැඟීම චේතනාව ප්‍රබලවෙන්ඩ ප්‍රබලවෙන්ඩ ප්‍රබලවෙන්ඩ මොකද වෙන්නේ. අන්තිමට නේද මංහනවා ඔය කියපු හැම ඉරියව්වකදීම මතක් වෙන ගතියට නවාද නැද. ඉස්සරහ බලදිත් මතක් වෙනවා පසු පස බලදදිත් මතක් වෙනවා ඇවිදිදිත් මතක් වෙනවා ඉස්සරහට යනකොටත් මතක් වෙනවා අපහුවෙනකොටත් මතක් වෙනවා නේද ඇඳමකන්ගේ දාගන්න ගියත් මතක් වෙනවා යම කණ්ඩගත්තත් මතක් වෙනවා නිදාගන්න ගියත් මතක් වෙනවා නිසද්ද හිටියත් මතක් වෙනවා ඔවුද නැද්ද එක කවුද කරේ එක මම කරාද ඒ මතක් වෙන එක මංකරපු දෙයක්ද අපි අපි දිහාබල ධර්මය අපිට එකතු කරගන්න පුළුවන්ද කියලා තේරුම් ගමක ගොඩාක් ආදරය කරන කෙනෙක් ඔය කිව්ව හැම ඉරියව්වකදීම මතක් වෙනවා ඒක මමද කරේ මමද කරේ ඒක වුණාද ඒක වුණා උනේ ඇයි ආදරයෙන් මෙනෙහි කරපු හින්දා. ආදරය කියන හැඟීම වැඩිවෙන ආකාරයට මෙනෙහි කරපු හින්දා. අනිත්‍ය කියන හැඟීම වැඩිවෙන ආකාරයට මෙනෙහි කරොත්. අනාත්මය කියන හැඟීම වැඩිවෙන ආකාරයට මෙනෙහි කරොත්. අසුභය කියන හැඟීම වැඩිවෙන ආකාරයට මෙනෙහි කරොත්. ආදීනව කියන හැඟීම වැඩි වෙන ආකාරයට මෙනෙහි කරොත්. මොකද කියන්න. එනවක වෙනවද නැද්ද. ඕක වෙනවමද නැද්ද එනම්. අර වගේම හැම ඉරියව්වකදීම මේක යට වෙන්නේ නෑ. එහෙනම් සති සම්පජඥය කියන එක ප්‍රායෝගිකද නැද්ද. ප්‍රායෝගික කරන්න පුළන් දෙයක්ද නැද්ද. අනිවාරයෙන් පුළන් අපේ මනස අපේ මනසිකාරයෙන් හැම්ම ආරම්මණයකදී මේක නැගිලා යන විදිහට අපේ මනස සකස් කරන්න ඕනෑ සකස් කරන්න ඕනෑ ඒකයි මංකිවේ මේ කරන්න බැරි දෙයක් බැරි දෙයක් නෙවෙයි මේක කරන්න බැරි දෙයක් නේ මේ කරන්න පුළුවන් දෙයක් එනම් එළඹේ නුවනක් තියෙනවා නම් කොයි වැරි වෙලාවක භාවනාවගේ තමන්ට පහළ වෙච්ච නුවනක් තියෙනවා නම් අනිත්‍ය ස්වභාවය පිළිබඳ අනාත්ම ස්වභාවය පිළිබඳ අසුභ ස්වභාවය පිළිබඳ ආදීනව ස්වභාවය පිළිබඳ මොනවාහරි දෙයක් තමන්ට නුවනක් විදිහට පහල වනා නම් පින්නන්නේ අපි මොකද කරන්න නෑ ඒ පහළවෙච්ච නුවන නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕන නැවත නැවත මෙනෙහි කරන්න කොච්චර මෙනෙහි කරන්න ඕනද අභිකන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතය සංගාටිපත්ත චීවරධාරණය ආදී වසයෙන් ඒ හැම තැනකදීම මතක් වෙන විදිහට මෙනෙහි කරන්න ඕන. එතකොට ඕක තමයි සති සම්පජානය කියලා කියන්නේ. දැන් අපි මේකට එකතු කරගන්නවා අටුවා ග්‍රන්ථය තියෙන ඉතා වටිනා කාරණාව. හරිද මේ අපිට හම්බෙනවා සාමාන්‍ය පල සූත්‍රය අටුවාව මට මතක හැටියට සාමාන්‍ය පල සූත්‍රය අටුවාව හෝ දීගනිකායේ සීලක් අන්ද වගේ තියෙන හුඟක් දේශනාවල තියෙන අටුවා ග්‍රන්ථවල මේ කාරණාව හරියට පැහැදිලි කරලා තියෙනවා. සාමාන්‍ය පල සූත්‍රය තම මට මතක හැටියට තියෙන්නේ ඉස්සෙල්ලාම වගේ. පින්නත්න මේ අටවා ග්‍රන්ථවල තියෙන කාරණා පිළිබඳ අපි දැන් දැනුවත් එෙන්ඩෝන මේවා අපේ ජීවිතයට අගතියක් වෙනවද සුගතියක් වෙනවද කියලා බලා කණ්ඩුවනේ මේකේ මේ සම්පජානය කියන එක කොට සතරකට බෙදලා තියෙනවා හරි එකකට කියනවා සාර්ථක සම්පජානය කියලා අනිත් එකට කියනවා සත්‍රාය සම්පජානය කියලා තවයකට කියෙන ගෝචර සම්පජානය කියලා අනිතකට කියෙන අසම්මෝහ සම්පජානය කියලා හරි බලන්ඩ අපි මේ සාර්ථක සම්ප්‍රජානය කෙනෙක් ගැන පොඩ්ඩක් කතා කරමු. අපි අද දවස් අපි මොහරි වැඩක් කරන්න හිතාගෙනන්න මොක්හරි අරමුණකට අපිතම උපාදයක් ගන්න හිතාගන්නවා කියලා. ඒ තමන් බලාපොරොත්වන ඉලක්කයට අදාළ කටයුත්තක් කරොත්. මොනහරි අද දවසේ. එදා හැන්දෑමන් කියන්නේ අද දවස අසාර්ථක දවසක් කියලද සාර්ථක දවසක් කියලද. සාර්ථක දවසක් කියලා කියනවා. අදාල කටයුතු කරන්න බැරුව නිකං රස්තියාදුවෙන්ට වුනොත් මොනහරි නිකං අර වෙන වෙන දේවල්ල යෙදෙන්ට වුනොත් තමන් කම්මැලි වුනොත්න් එදාට කියන මගේ අද දවසනම් අසාර්ථක අද දවස අසාර්ථකයි කියලා කියනවා. නේද අපේ පරම අරමුණ මොකක්ද. නිවන් දකිින්ට. කුමන හෝ බෝධියකින් නිවන් දකිින්ට. එහෙම නේද. එතවට නිවන් දැකීම පරම අරමුණ කොටගෙන භවයෙන් භවය යනවද නැද්ද. යනවා. පින්නත් මේ ජීවිතය ගැන හිතල බලන මේ භවය ගැන මේ ලැබිච්ච භවය මනුස්සෙක් එක බුද්ධෝත් ප්‍රාධ කාලයක කල්්‍යයාන මිත්‍රාශ්‍රය සහිතව නිරෝගීව යම අවබෝධ කරගන්න පුළුවන් තත් එක එන මේ ලැබිලා තියෙන ජීවිතය ඉතාම සාර්ථක දුර්ලභ ජීවිතය ඇද නැද්ද ඉතා දුර්ලභ ජීවිතය ඇද නැද්ද මේ තත්වට පත්තෙන්ට ආසන්න බව ගානම සාර්ථකව ගෙවල තිබිල තියෙනවද නැද්ද. තිරිසනෙක් කලා උපදින්නේ නැතුව මන්ද බුද්ධිකෙක් කලා උපදින්නේ නැතුව නේද. නිරෝගි සම්පත්තිය ඇතුව ඉපදිලා මේ ඒහෙනම් මේ ආසන්න බවල සාර්ථකව ගත කරලා තියෙනවා. මේ බවය කොහොම දන්න. ඉපතිච්ච දවසිනම් අද වෙනකම් කොහොම දන්නේ. ඉතින් මෙනෙහි කරලා බලා ගන්න ඕනේ නේද මං වැඩියෙන් මගේ අතින් පෞද්ද සිද්ධ වුණේ පින්ද සිද්ධ වුණේ කුසල්ද සිද්ධ වුණේ අකුසල්ද සිද්ධ වුණේ හරිද මෙතන මං වරද්ද ගත්තද මේ සැරේ මං වරද්ද ගත්තද කියලා මෙනෙහි කරලා බලන්න ඕනේ ඒ මෙනෙහි කරලා බලනකොට Tamanට තේරෙනවා නම් මගේ අතින් වැඩියෙන් පෞ සිද්ධ වෙලා පින් වලට වැඩිය පෞ සිද්ධ වෙලා කුසල් වලට වැඩිය අකුසල් සිද්ධ වෙලා අකුසල් සිද්ධ වෙලා කියන්නේ දරුවන්ට තියෙන ආදරය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද අයින් කරන්න එහෙම උත්සාහයක් තියෙනවද දන්නේ නැහැ නේද ලෝපදේශ මොහ කියන්නේ කෙලෙස් අකුසල් යන් දරුවන්ට තියෙන දැඩි ආදරය මොනහරි දෙකට තියෙන බැඳීම කෑමට තියෙන ගිජුකම නේද ටික ටික හරි රූප රූප ශබ්ද ගන්ධරස ස්පර්ශ ධම්ම කියන දේවල් කෙනෙහි තියෙන ආසාව අඩු වෙලා තියෙන්න ඕනෑ නිවනට යනක සාර්ථක ජීවිතයක් නම් එහෙනම් මේ ජීවිතයේ සාර්ථක දසාර්ථකද කියලා බලන්න හරි ජීවිතයේ සාර්ථක වෙන්ඩ අවශ්‍ය කරන දේවල් තියෙනවා ජීවිතය අසාර්ථක වෙන්ඩ හේතුවෙන දේවල් තියෙනවා අන්න ඒ සාර්ථක දේවල් මොනවද අසාර්ථක දේවල් මොනවද කියලා ධර්මය තියෙනව පැහැදිලිවම. නේද අන්නේ දේවල් හොයාගෙන ඒ පිළිබඳ නුව නැති කරගණඩු නිසෙල්ලා. ජීවිතයක් සාර්ථක වෙනවා කියලා කියන්නේ ඔය මේ බවෝග සම්පත් ගොඩාක එකතු කරගෙන ලොකු ඇන් අපේ අපේ අදසයන අපේ දෘෂ්ටිය හෙමයි ඒ සාර්ථක ජීවිතයක් කියනමකද යා පොඩිකාරෙන්ද මහන්සේලා ලොකු ගෙවල් අදලා ලොකු කාරගෙන නේද ලොකු වැටවල් ගහලා ලොකු සමාජ තත්වයක් ඇති කරගෙන අමුතු විදිහට අන්තිම කාලය ඇවිදගන්න පුළුවන් අන්න සාර්ථකයි ධනිතයට පේන්ට ලොකුට ඇවිදිට පුළුවන්න අන්න ජීවිත සාර්ථක ඒකද සාර්ථක බව නෑ සාර්ථක බවකයන් මොක දන්තිම කාල වෙනකට තම තෘප්තිමත් කෙනෙක් බවට පත්තෙන්ට ඕනේ ධර්මයෙන් පෝෂණය වෙලා තියෙන්ට ඕනේ නේද ඕනෑ මොහොතක නිවැරදිව නිබායව මරණයට මුණ දෙෙන්ට පුළුවන්කම අඩුම තරමින් තියෙන්ට ඕනෑ නේද අන්න ඊළඟට මගේ නිවන් මාර්ගයට මොනහරි දෙයක් මේ ජීවිතයේදීත් එකතු වෙලා තියෙන කාලබි කාපු ඒවා බීපු ඒවා ඔක්කෝම ගියා කොහෙ ගියාත් දන්න. ලැබිච්ච සැපවේදනා ඔක්කෝම ගියා කොහෙ ගියාද දන්නේ නෑ. නේද නමුත් එකතු කරගත්ත කුසලයක් තියෙනව නම් ඒ අපිට නිවනට හේතු වෙන නම් මේ ජීවිතයට ඇවිල්ල එකතු කරගත්ත යමක් තියෙනවද කියලා විමසලා බලන්න. දරුවෝ කියන අය ඔක්කොම නැති වෙනවා. ගෙවල් කියන ඔක්කොම නැති වෙනවා. ඉඩම් කියන ඔක්කොම නැති වෙනවා. නේද? එන ඒ ඔක්කෝම නිෂ්පල දේවල් මේ ජීවිතය ගෙවන්ඩ ඕන තමයි නමුත් නිවනට හේතුවෙන දෙවල් නෙවෙයි ඒකරාසි කරගත්ත දේවල් තමට බාධාවක් වෙන පුළුව. එනම් සාර්ථක ජීවිතයකට අවශ්‍ය කරන මේ ජීවිතය මේ බවට වැඩ ඊළඟ බව යහපත්තෙන් ඕන ඉරං බවට ඊළඟ බව යහපත්තන හෙමුණුත්තම අපි කවදර කියලා බෝධසත්වයන් වහන්සේගේ ජීවිත අරම් බලන්න සැරියුත් මහරතන් වහන්සේගේ බෝධිසත්ව ජීවිත අරම් බලන්න. මහාකාශ මහරහතන් වහන්සේගේ බෝධිසත්ව අවධ අරම් බලන්න නේද එතකොට ඒ කාලවල් හැම භවයකදීම පාරමිතා සම්පූර්ණ කරගත දැ මේ සැරෙක් මුණ දන්න සම්පූර්ණ කරගන්න ලෑස්තින පාර්මිතාව එම අදහත් තියෙනව දන්න තියනො දන්න එහම අදහස මේ සැරේමන් දාන පාරමිතාව පුරනවා මේ සැරේ මම නද නෙක්කම පාරමිතාව පුරනවා සීල පාරමිතාව පුරනවා එහෙම කර තියෙනව දන්න අදහසා මොකවත් නැතුව කාලබීලා ඇඳලා කිලෝගාන එකතු කරගෙන සරිරයේ කිලෝගාන එකතු කරගෙන හිටියන එක අසාර්ථක ජීවිතයක් වෙනවා. ඒ තමන්ට ජීවිත අරමුණක් තියෙන්න ඕනේ සසර අරමුණක් තියෙන්න ඕනේ පිළිබඳ. සංසාර අරමුණක් තියෙන්න ඕනේ දැඩි අදිෂ්ඨානයකින් මම පාරමිතාවක් සම්පූර්ණ කරගන්න ඕනේ. පාරමිතාවකට හේතු වෙන දෙයක් කරන්න ඕනේ. මෙහෙම නිකම් ඉඳලා වැඩක් වෙන්නේ නැති බව දැනගෙන. නේද? එහෙම කරන අය නැද්ද? කී දෙනෙක් නම් ස්වාමින් වහන්සේලා තමන්ගේ ශරීරය පූජා කරලා තියෙනවද මේ වෙනකොට නේද? දොඩේ වගේ සමහර ඇත්තෝ සංසාර ජීවිතය පිළිබඳ සැලස්මක් තියෙනවා. සැලස්මක් තියාගෙන ඒ සැලස්මට අනුව කටයුතු කරනවා. සසරට සැලස්මක් තියෙන සමහරයට මාසකටවත් සැලස්මක් නෑ. මාසක පැත්තක තිබ්බයි සතියකටවත් නෑ දවසරත් නෑ උදේ නැගිටහම ඔහේ ඉන්නම් වාලේ නේද කවරු වගේ තිරිසන් සත්තු වගේ. තිරිසන් සත් උදේ නැගිටන හැඳවෙනක ඉතින් ඔහේ ඉන්න හම්බෙච්ච ජීවිතයන නේද. අන්නේ විදියට ඉන්නවනං එක හරියන්න. එහෙනම් ඒ පිළිබඳ නුවන තියාගන්න ඕනෑ. ඒ පිළිබඳ නුවන ඇති කරගෙන ඒ නුවන පිළිබඳ මෙනෙහි කරලා. හරි ජීවිතය සාර්ථක කරගණ්ඩ ඕනෑ කියලා ඇතිකර ඇතිකරගත්ත ධර්මයෙන් හොයාගන්නවා හොයාගෙන ඒ ටික හොඳට මෙනෙහි කරනවා. සාර්ථකවීමෙන් ලැබෙන්න වූ සාර්ථක ජීවීමෙන් ලැබෙන්න්න වූ ආනිසංසත් අසාර්ථකව ජීවත්වීමෙන් ලැබෙන්න්න වූ ආදීනවත් මෙනෙහි කරලා මෙනෙහි කරල මොකද කරන්නේ. හොඳට සිහිය වර්ධනය කරගන්නවා. ආංගේ සිහිය වර්ධනය කර දිකට යන්න හොඳ එකක් නෙවෙයි මේකෙන් ම විඳනා විඳින්නා වූ දුක්කන්දරාව නද ලබන්නා වූ සැපය අල්පයි විඳින්නා වූ දුක නද බොහෝයි කියලා දැනගෙන මේක මහල් ලනුවක් ගිල්ල වගේ වැඩක් මේක උගුල කහුුණා වගේ වැඩක් කියලා තේරිලා මොකද කරන්නේ බ්‍රහ්මචාරී ජීවිතයකට නවා. හරි අන්න ඒ තමන්ගේ ශාසනික බ්‍රහ්මචරියාවට ඒ කෙනා රකින්නා වූ සීලයට තමන්ගේ සමාධියට හරි අන්න ඒ ශාසනික බ්‍රහ්මචරියාවට යහපතක් වෙන හේතුවක් වෙන කාරණා සහ හේතු නොවෙන අයහපතක් වෙන කාරණා තියෙනවා. අපිදම පාපමිත්‍රයෙක් මගේ ආශ්‍රයට වැටලඉන්න. මං මොකද කරන්න ඕනු උපක්‍රම සීදීව පාපමිත්‍යාව පරිවර්ජනය කරන්න ඕන අයින් කරන්න ඕනේ. අන්න ඒ අයින් කිරීම සඳහා මම හැම නිමේෂයකම උත්සාහ කරන්න ඕන නැත්තම් මගේ මට පරිපූර්ණව පාරිසුද්ධව පිරිසිදුව සහ පරිපූර්ණව මේ බ්‍රහ්මචාරි ජීවිතය අන්ඩහම් වෙන්නේ නෑ මොකද මැරණ වෙලා වෙනකොට කවුරුවක්වත් නෑ මට ඉන්නේ මගේ කුසල කුසලයන් විතරයි නැගිලා ඉන්නේ දරුවෙකුටුවක්වත් කාටුවක්වත් බෑමට පිහිටෙන්ට නේද දෙමවපියෙක් හරි පාපමිත්‍රයෙක් විදිරණ කටයුතු කරන්නේ දරුවෙක් හරි තමට පාපමිත්‍රයෙක් විදිරණ කටයුතු කරන්න හිත දැඩි කරගෙන බැහර කරගන්න පුළුවන් වෙන්ඩ ඕනද නැද කරන්න දැන්න යුතු කන්ටික තර කරන්න න එතකොට තමන් යුතු කන්ටික කරලා බැහර කරගන්න ඕන එතකොට අන්න එහෙම තමන්ගේ බ්‍රහ්මචාරී ජීවිතයට යහපතක් වෙන පැත්ත හැමවෙලේම සිහියේ තියාගෙන අයහපතක් වෙන දේ හැමවෙලේම සිහියේ තියාගෙන ඒ සිහියෙන් අරකිව ඉරියව් ඔක්කෝම භාවිතා කෙරෙන මට්ටමට තමන්ගේ මනසිකාරය සකස් කරගත්තහම කියනවා සත්ප්‍රාය සම්පජානනය හරිද ඒක පිළිගන්න ඕන එකද නැතික දටුවා තින එකකින් දැක පිළිගන්න නැතුවීම දබ <laughs> නේද අටුවා ග්‍රන්ථයක තියෙන එකක් රහතන් වහන්සේලාගෙන් පැවතිගෙන එන උපදේශක් ඒකින් අප මේක බුද්ධ භාෂිතයන්නේ ඕන්න අපිට එහෙමද නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සති සම්පජඥය කියන එක අපිට ගැලපෙන විදිහට නේද තේරෙන විදිහට මේක ක්‍රමාණුකූලව වර්ධනය වෙන විදිහට ඒක භාවිතා කරපු රහතන් වහන්සේලා මේ පිළිබඳව මෙන්න මේ විදිර කරොත් ඔබට වඩා යහපතක් වෙනවා කියලා ලියපු විවරණයන් තමයි අටුවා ග්‍රන්ථවල තියෙන්නේ ඇත් මේ කතා කරන්න බයවෙන්ට ඕන අටුවා ගැන කතා කරන්න නේද නෑ පිසු විකාරය හැදිලා නේද මේ කවදාකත් අටුවාවක තියෙන විස්තරයක් දන්න ඇති අටුවාවක් දන්න නැති අය දැකල නැති අය කියනවා ඔම්මෝ ඕවට අතවත් තියන්න පා ඕක බුද්ධ දේශනානක කිය හරි ඒක තින වටිනාකම තේරෙන් අප පින්නද මේ අරගෙන පරිශීලනය කළ බලන්න ඒ කොච්චර අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන් දේවල් තියෙනවාද කියලා කොච්චර තියෙනද කියලා බලන්න හරි ඉතින් ඒක හින්දා අපි මේවා දිහා නුවනින් බලන්න ඕනේ ගුරුවරයාගෙන් අසාගත්දේ කියන දේශනා කරන විභජනය කරන බෙදල බලන ඇද නුවනින් විමසා බලන පිරිසක් බිහිවන තුරු මම පිරිනිවම් පාන නෑ කියලා බුදුරජාණන් වන්සේ දේශනා කරේ අපි අපිට එන කාටවන්න එසිවන පිරිසට එ බොහම ශක්තිමත් එන්ඩෝන අපි අනවශ දෙයක් තියෙනනාටුව ඇ බැහ කරනවා නේද ඕන්න ඇද දෙයක් තියෙනනම් බැහර කරනවා කරයි දර මොකක්ද මූනත් එක්ක තරහවෙලා නහය කපා කරනවා වගේ නේද මොනහර එක්කට ගිහාම මොකද ගැන අපි කාතක දරහුණාව කියෙන ඕන දෙයක් කරගන්න ඕන දෙයක් කරගන්න ම දැ අප දරුවක් තරහ දෙමපි වෙලාටගෙන ඕන දෙයක් කරගන්න එක ඇත්තේ දැන්ති දරුවට හොඳටමන රක්වෙනවා තරහගේ පාර එහෙමයි කියන්න ඒ වගේ එක මොකක් හරි කාරණාවක් කල්ලගෙන ඔක්කොම අයින් කරන්න හදනවා එක බොහෝම ශාසනික විලෝපයක් බොහෝ නරක වැඩක් බොහෝ වටන දෙවල් එකතුවර ගන්න තියෙනවා හොඳයි දැම් බලන්ඩ සාර්ථක සම්පජානනයේ නේද සත්‍රාය සම්පජානයට එන්ඩ පුළුවන් සාර්ථක සම්පජානයද අමාරු සත්ප්‍රාය සම්පජානය දමාරු. සත්ප්‍රාය සම්පජානය අමාරු ඒක කරු කාරණ වැඩි එක සියුම් සියුම් තැන හොයන්ඩ වෙනවා. ඇයි නේද එතකොට තමයි අර දරුවෙක් කෙරෙහි ආදරයක් උපදිනකොට පවා තමන්ට අදහසක් ඇතිවෙන මේක මගේ සසර ජීවිතයට නැත්ත මගේ බ්‍රහ්මචාරය මට නිවනට බාධාවෙන දෙයක්. නිවනට මහා බාධාවෙන දෙයක්. හරිද එතකොට හැම නිමෙ අර අසීතයේ පීතේ කායතේ සාහිතය මේ රස විඳනකොට පවා නද ආහාරයක් කඩාගන්නකොට පවා කටින් මෙහෙම කඩලා ගන්නකොට පවා තමන්ට සිහියෙන්ම එක කරන ගතියකට එනවා. හරි. ඊළඟ කාරණාව ගෝචර සම්පජාන්නය. හද මොන දෙනම් සාර්ථක සත්ප්‍රාය ගෝචර. ගෝචර සම්පජානය කියලා කියන්න අපි පින්නත්නේ අපි යම්කිසි භාවනාව කරන මෛත්‍රය කියන්න. මෛත්‍රී භාවනාව හෝ අසුභය කියන්න යම් කිසි භාවනාවක් කරනවද ආංගේ භාවනාවට ගෝචර වෙන විදිහට ඒ භාවනා අදහසට ඒ අදහස වැඩි වෙන විදිහට හැම ඉරියව්වක්ම පාත්තන. මෛත්‍රී භාවනාවනම් කරන්නේ මගේ හැම ඉරියව්වක දීම ම මෛත්‍රී සහගත සිතුවලින් ඉඩ උත්සාහ කරනවා. හරිද ඇට අසු භාවනාවනම් මේ දවස්සල වර්ධනය කරන්නේ මගේ හැම ඉරියවකදීම අර කිව්ව හැම ඉරියව්වකදීම අසුභ හැඟීමෙන් ඉන්ඩ උත්සාහ කරනවා. අනාත්ම භාවනාව නම් මේ දවසල කරන්නේ අර කියන හැම්ම ඉරියව්වකදීම අනාත්ම සංඥාව උපදවාගෙන වාසය කරන්න උත්සාහ කරන එක උපදින විදියට සකස් කරගන්නවා. අන්න එහෙමුණුත් බලන්න මේවාරය භාවනා කරා ඉට පස එලියට ගිහිල්ලා කරන හැම වැඩ කටයුත්තයකදීම ඒ හැඟීමෙන්ම වාසය කලා ඉට පස ඇවිලා ඉඳ ගන්නවා. කොච්චර සාර්ථකවේද මේ භාවනාව. නේද? පින්ඩ පාති වඩන ස්වාමන් වහන්සේ සඳහන් කරන අසුභ භාවනා වඩමින් යන ස්වාමන් වහන්සේ. දැම් මේ සති සම්පජාඥයෙන් වාසය කරන්න ඕන. ඒ සිහියෙන්ම ඉන්නකොට පාත්තරයට දාන ටිකක් වැටෙනකොට බිම බලාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ පාතරයට ඔහෙන් දාන ටිකක් වැටනකොට පිනත්න මේ අතේ මේ කොටස පේනවා. හරිද. ඒක සියවමැලි අතක්ද කියලවක්වත් විමසන්ඩ එපා හඳුන ගණඩුවත් යන්ට පායිස්සර හැඟින්න කෙන. ඇයි එහෙමුණොත් එයාට අර කිව්ව ආලෝකිතේ විලෝකිතේ කියන ආකාරයට සති පිහිටවන්ඩ බැරු යනවා. නේද. එතකොට පින්ඩ පාත යනකොට අසු බැහැඟීමෙන් ගියා බැරිවෙලාවක්වත් අර සිවමැලි අද දක්කන තන අභික්කන්තය කියන තැන ගියා නේද. අපහ වෙනකොට රත් කරගෙන එන්නේ පීඩාවෙන් එන්නේ හැඟීමෙන් එන්නේ සුබ හැඟීමෙන් එනවා. එහනම් තේරෙනවද මේ හිත ආරක්ෂා කරගණ්ඩ අන්න එහෙම සිහියක් පවත්තන්න ඕන කවදහ දවසකත්. අතරගන්න ආහාරය ප්‍රත්්‍යවේක්ෂා කරලා හැමලීම වලදන්ඩ නේද පුළුවන් වෙන්ඩ ඕනේ ති මේ විදිහට මේ කෙලෙස්වලින් හිත ගලව ගණ්ඩ ලොකු වැඩ පිළිවෙලක් ධර්මය තුර තියෙනවා හරි ඊළඟට හතරවෙනි එකතම ඔය විදිහට ගෝචරව ඉන්ඩ වාසයකරොත් සත්‍රකමට හනාදිය වඩමින් ගෝචරව ඉන්ඩ වාසයකරොත් කෙට්ටිම කාලයකින් පින්නත්න විශ්කම්බන ප්‍රහණයට පත්වෙනවා විස්කම්බන ප්‍රහණය කියලා කියන්නේ අකුසලයන් ඉදිරියේ කුසලයන් ඒවා වසා අකුසලයන්ට නොදී චිත්ත විසුද්ධි තත්වයට පත්වෙන කේටිම කාලයකින් පත්වෙනවා. හරිද ඒකහෙම වෙනවමයි. ඇයි අකුසලයන්ට හිත ඉඩ තියන්නේ නෑ. එතොට ඒක ලේසිද අමාරුව හැබැ බැයිද එකතම ධර්මය තින විශේෂත්වය ලේසි නෑ හැබැයි පුළුවන් හරි එනම් අවසාන සම්ප්‍රජානය අසම්මෝහ සම්පජානය කියලා කියෙනවා. පින්නත්න අපි කවදාහරි තේරුම් ගනි චිත්ත කිරියවායෝධාතුව කියල මේ සිතහින් නිසා උපදනා වූ වේගයක් හේතුවෙන් හිත හින්දා උපදින වායුවක් හේතුවෙන් මෙන්න මේ ශරීරය ඉස්මත් එහටමහට කරන්න පුළුවන්කම තියෙන. හරි මේ අවයාව නැත්තං එහට මෙහට වෙන්නේ නෑ මං හැමදාම කියන්නේ මතකයි නේද අර එලාම් තිීල නිදාගන්නවා. පාන්දර හතරට නැගිටින්නම් කියලා. එලාම එක වදිනවා දැන් කොහොමද සරීරය. උත්සගණ්ඩ බෑ ඇයි. අවශ්‍ය කරන හිතෙන් එෙන වේගේ නෑ අන්ස භාග හැදිලා වගේ. නැගටින් ඩෝන නැගට ගණ්ඩ බෑ. නේද සිතෙන් උපදනා වූ වේගේ නැති හින්දා. හදිසිේ ද නැගට ගන්නඩ බැරුව ඉන්න කෙනට ඒ වෙලා ඇදේ සර්පයක්කින්න වගේ දැවුණුත්. අන්න. සර්පයාද මාව පැන්නුවේ මගේ හිත ඇතිච්ච බයද. අන්න හිතේ උපදනා වූ හැඟීම තමයි අපි වැවිද්ධ වන්නේ කතා කරවන්නේ නේද ඒ හැඟීම මංකරගන්න එක නෙවේ කවදාහර දවස අපි අනාත්ම සංඥාවහම සාකච්ඡා කරද සාකච්ඡා කර ඉදිරිදයා අපි සාකච්ඡා කරන්නම් මේවා පිළිබඳව කවදහරි අපට දැනෙන්ඩ ඕනෑ පින්වත්න මේක සිත නිසා උපදනා වූ චිත්ත කිරිය වායෝධාතුව කායවිඤ්ඥත්තිය කියලා කියනවා. මේක හේතු කොටගෙන උපදනා වූ වැඩපිළිවෙලක් විනා මෙතන සත්‍යය පුද්ගලය කියලා ගණ්ඩ පුළුවන් දෙයක් නෑ කියන සිහිය නෑ කියන සිහිය. ආංගේ සිහියෙන් ඉදිරියට යනවා අපසු වෙනවා. අද කියන්නේ හැම ඉරියව්වක දීම බලන්ට මට අයිතියක් නැතුව මේ හැම දෙයක්ම සිද වෙන්න. උච්චාර පස්සාාවකම්ම කියලගන්න මට ඕන වෙලාවටද. මට ඕන වෙලාවට නෙවේ ඒක වෙනම වැඩ පිළි වෙලා නේද අපේ ශරීර කෘත්‍යයන් සිද්ධ කරන වෙලාවල් වල ඒවා තීරණය කරන මන්ද මේ වෙලාවටයි මේක කරන්න කියලා නෑ නේද ඒවා කොච්චරක් පිට කරනවාද කියලා තීරණය කරන්න මන්ද නැහැ නේද ඒ විතරක්නේ කොහැ මොනවාහරි තමන්ට සිතුවිල්ලක් ඇතිවෙනවනං ඒ සිතුවිල්ල ඇතිවෙච්ච හින්දයි අපි ක්‍රියාත්මක භාවයට යන්න හැබලීම නේද මොනහරි දෙයක් ගැන අපිට මොනහරි සිතුවිල්ලක් ඇති ඇති වෙනවා ආදරය කියනක මං ඇති කරගතද ඇති වුණාද ඇති වුණා එ භූත මිදන්ති භික්කවේ පස්සාති මේ පංචුපාදානස්කන්දය සිද්ධ වූ දෙයක් බව අපිට වැටහෙන්ට ඕන සිද්ධ වූ දෙයක් ඒක සිද්ධ වෙන දෙයක් සිද්ධ කරන දෙයක් නෙවෙයි ඒක බූතයක් එහෙනම් අන්න ඒ බව රූපවේදනා සංඥා සංකාර විඤ්ඥානයන් පිළිබඳ අන්න ඒ ලක්ෂණය ලක්ෂණ ටික අපිට තේරිලා ඒ නුවන පහල කරගන්නුව මේ නුවන පහල කරගන්න මොකද කරන්න ඕන සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනෑ කල්්‍යයාන මිත්‍රයෝ ආශ්‍රය කරන්න ඕනෑ තමන්ගේ පැත්තෙන් ඒවා විමස විමසා විමස විමසා බලන්න ඕනෑ. හරි එහෙම කරනකොට ඒ නුවන කෙනෙකුට පහළ වෙනවා. ඒ නුවන පහළ වුණට පස්සේ මොකද වෙන්නේ ඒ නුවනත් එක්කම මොකද වෙන්නේ මං මෙච්චර කල් මේක බොහොම හාට ගිය සිහියක් එතකට නේද මං මෙච්චර කල් හිතාගෙන හිටිය මෙහෙම එකක් නෑ කියලා මේ සත්වය පුද්ගලයෙක් ඉන්නවාය කියලා සත්‍යයා පුද්ගලයා ආත්මයක් කියලා ගණ්ඩ බැරි වැඩ පිළිවෙලක් විතරයි මෙතන තියෙන්නේ කියලා කෙනෙකුට තේරෙනවා හරි මේක එක්තරා වැඩපිළිවෙලක් එහාට මෙහාට දිවෙන වැඩපිළිවෙලා දැංකිවට එක පාටම එක පිළිගන්නට බෑ නිවැරදිව විමසන කෙනෙකුට මේක කරුණුකාරණා බොහෝමයක් එක් මේක තේරුම් ගණඩ පුළුවන්කම තියෙනවා. ති විදර්ශනා භාවනාවකින් එවැනි අදහසක් එනවා මොකක්ද නද මේකම පැහැදිලි කරන්න කෙටියෙන් උදාහරණයක් කියන්න මේ දැන් ඇවිල්ලට කාටහරි බයින්ද කියන මෙතට ඇල මට හොඳට බයිනකවර පරසවචන කියලා මෙතනින් ඔක්කෝම හැසිරෙන් එකම විදිහටද සමහරකට එයට ගහන්ඩ පනි සමරකටය බනින්ඩ ලෑස්ති කරගනි. සමරකටය උපේක්ෂාවෙන්ගෙදී. සමරකටය හොඳින් අහගෙනද මොනහරිකත් තියන හාමුදුරුවන් එකතම බයින්න කෙ එක හොයාගන්න. නේද. ඒ එකක්න එකක්න ඒ විදියට හැසිරෙන්නේ ඇයි. මේ එකම සිද්ධියේදී ඒ ඒ කෙනා තුළ ඇතිවුණ හැඟීම අපිත මේ කරන්ට එකක් කියලා ඒ කරන්ට එක උපදින විදිහට තමයි මැසින් එක ක්‍රියාත්මක වෙන්න නේද ඇවිත මෙතන මැසින් ගොඩක් තියෙනවා ඒ දැ ෑන් එකක් ගත්තොත් ඒ ෑන් එකට කරන්ටක යවන විදිර්තම ඒක වේගෙන් කරකෙනවා අඩුවෙන් කරකෙනවද කියලා තිරණෙන අපි අර රෙගුලේටෙන් කරන්නේ කරන්ට එක අඩු වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ ඒක කරකෙන වෙන කරන්ට එක අඩු වැඩිුවෙනකොට ක්‍රියාත්මක භාවය අඩු වැඩියනවා. එතකොට දැන් ඇහැ කරනාසේ දිවසරීරයේ මනස කියන වලින් අපිට කරන්ට එක හදනවා. කරන්ට එක නෙවෙයි එකට ගැන චිත්ත කිරිය වායෝධාතුව කියලවන් කෙන උදාහරණයක් විදියට. හරියට මේවා නිකං එක ඒක එක ඒක ආකාරයට කරන්ට උපදින්න උපකරණවාගේ. එතට එකම සිද්ධිය සිද්ධයනකොට එක උපකරණවල කරන්ට එකපදුනේ එක එක ගාන්න. ඒ ඉපදිච්ච විදිරතම ඒක කැරකුණේ. නේද එනම් අපි කියන්නේ මැසින් වගේ හරිත් එක. හරි ආං ඒ වගේ සිහිය. එතකට බලන් ඒ වගේ සිහියකින් ඉන්නවන පින්නත්න එහ පැත්තෙන් කෙනෙක් මට බයිනවන. මගේ අතක් කපනවන ඇවිල්ලා තරහ කියල්ලා. ඒත් මට හිතෙන්නේ නියම සිහියෙන් ඉන්නවන මොකක්ද අදාළ නැති ග්‍රහණයකට අහුුණා එයාට අදාරණය ඒ ඉපදිච්ච වේගේ හින්ද තමයි අයක කරනවා නෙවෙයි කෙරෙනවා එයාතිය කරනවා නෙවෙයි කරනවා කවුද නිදහස් එහෙමුණු මන් නිදහස් මට ලෝබ දේශු මොහෝපදින්නේ නෑ ඒක තමයි ලෝකයේ තියෙන ඇත්ත තත්ත්වය හරි අන්න ඒ කියන්නේ සිහියෙන් ජීවත්වෙන මෝහයෙන් නෙවේ යතකට ජීවත්වෙන කෙනෙ අන්නේ එන්න ඒ විදිට අමෝ මෝහයෙන් නැතුව ජීවත්වෙනට කියෙනවා අසම්මෝහ සම්පජානය කළ හැම්ම ඉරියව්වකදී. ඒ තත්වට පත්වෙන්ට නම් අසම්මෝ සම්පජානයට පත්තට පත්වෙන්ට නම් ගෝචර සම්පජානය සම්පූර්ණ වෙන්ඩෝනද නැද. ගෝචර සම්පජානයට පත්වෙන්ට නම් සත්‍රාය සම්පජානය සම්පූර්ණ වෙන්ඩෝනද නැද. සත්‍රාය සම්පජානයට අන්ට නම් සාර්ථක සම්පජානය වනද නැද. එනම් ඔන්න ඔය විදිහට ඉදිරියට යන කෙනා කවදාහර දවසක මේ සිහිය ඔය සිහිය ඔය වර්ධනය කරන තමන්ගේ සන්තානයේ තමන්ගේ సంతානයේ වර්ධනයක ඔය ආකාරයට වර්ධනය කරගන්න සිහිය කවදරයාට සති සම්බෝජ්ජන්ගේ දක්වා වැඩෙනවා. එතකොට තමයි විවේක නිස්ත්‍රිත වූ විරාග නිස්ත්‍රිත වූ ඔස්සග්ග පරිනාමී වූ සති සම්බෝජ්ජන් ගම් භාවේති කියල බුදුරජාණන් වන්සේ දේශනා කර. එතෙන්ට යන්ඩයි අපේ මේ අදහස. ඒකින්ද පුංචි තැනින් පටන් අරක් කරගෙන යන්න ඕන. ඒකින්දා අපිට කළ යුතු දේ ඉතාම ක්‍රමාණුකූලෝ තියෙනවා මංකිව බොජ්ජංග දේශනා මාලාව පටන්ගන්නකොටම කිව්වා දැංති වැඩ පටන්ගන්න කාලයයි කියලා. හිත හදන වැඩ පිළිවෙලයි කියලා. ති හිට දවස අපි දම්මජය සම්බෝජ්ජන්ය ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන් අදවස ධර්ම දේශනාවට දේශනා මෙතරින් නිමාවෙනවා. තමන්ගේ බහුබලය යොදලා හරියම්ප කරගත්ත ධනවී පැදන් කරලා ඉතාම සත්භාවයෙන් තමනුත් ධර්මය ශ්‍රවණය කරලා අන්න අයටත් ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාවක් සලසුම මේ පින්වත් ඇත්තන්ට ඒ උතුම් ධර්මදාන මේ පුුණ්‍ය කර්මය තම තමන්ට අවබෝධය පිණිසම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුං්ඥන්තන් අන්මෝදිත්වා චිරංරක්කං තුසාසනං චිරංරක්කං තු දේශනං චිරංරක්කං තුමං පරංතිී. හොඳයි පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාය දායකත්වය දරන්නේ අලව්ව කුඩුමුල්ලේ පදිංචි විමලා ගුණසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් නෑදෑ හිත නෑදෑ හිතවත් පිරිසගේ දායකත්වයෙන් කියලා සඳහන් කරලා තියෙනවා අප ලක්මාව මුහුණ දුන් සෑම වේසනයකදීම අභීතව පෙර